ආර්ය ශ්‍රාණික මාර්ගෙහි අන්තිම දෙදෙක්වන අංගය වූ සම්මා සමාධිය පිළිබඳ. ඒ පසුගිය දිනෙහි සම්මා සති කියන මේ මාතෘකාව අනුවයි කතා කළේ. ඒ ආර්ය ශ්‍රාණික මාර්ගය පිළිබඳව සැලකෙන විට අප කිසිවිටක අමතක කළ යුතු නෑ. <clears throat> යෝසෝව මග්ගෝ නත්සඤ්ඤෝ දස්සනස්ස විසුද්ධියා කියන ඒ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස පවත්නා වූ එකම මාර්ගය ඒ ආර්ය ශ්‍රාණික මාර්ගයේ මිස වෙන එකක් නැත කියන බුදුරජාණන් වහන්සේගේ ඒ ප්‍රකාශය හැම විටම සිහිය සබාගත යුතුය කියලා. මේ විසුද්ධි සංඛ්‍යාත වූ නිර්වාණය සාක්ෂාත් කිරීමට දැකීමට. ඒසෝව මග්ගෝ. ඒසෝ ඒව මග්ගෝ කියන්නේ එමයි මාර්ගය. නැත්නම් මේමයි මාර්ගය. නත්ථඤ්ඤෝ නත්ති අඤ්ඤෝ වෙන මාර්ගයක් නැත. එනිසා අප බෞද්ධයන් වශයෙන් බලාපොරොත්තු වන ඒ පරම ශාන්ත වූ නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීමට නම් වැඩි යුතුව තිබෙන්නේ ආර්ය ශ්‍රාන්තික මාර්ග නාමයෙන් දැක්වෙන මේ මාර්ගයමයි වෙන කිසිවක් නොවේ කියන එක තේරුම් ගන්න. <clears throat> එහි මේ මාර්ගයේ අංග අට අතුරෙන් අන්තිමට කියවෙන්නේ සම්මා සමාධිය. සමාධිය බුද්ධ ආගමේ බොහොම උසස් තැනක් භජනය කරන ධර්මයක් බව එන්න තේරෙනවා. අංගාටකින් යුක්ත වූ මාර්ගයටත් අතුලත් කොට දක්වා වැඩෑරීමෙන් කෙනෙන්නේ ඒ නොමැතිව බැරි බව. කුමක්ද සම්මා සමාධිය කියන්නේ? මේක ඊළඟට සැලකිය යුතු තිබෙනවා. ඒ සමාධිය කියන්නේ විසුද්ධි මාර්ගයේ බුද්ධඝෝෂ අතුවාචාරින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පැහැදිලි කර තිබෙන්නේ කුසල චිත්තේ කග්ගතා සමාධි කුසල් සිතෙහි ඇතිවන්නා වූ එකඟ බව ඒකාග්‍රතාවය සමාධි නම් දී ඒ ඒ විග්‍රහය කර තිබෙන්නේ ශාසනය පිළිබඳව සඳහන් කරන විට ශාසනය නම් සීල සමාධි ප්‍රඥා යන මේ කඳු තුනය මේ ශික්ෂා තුනය කියා ප්‍රකාශ වන හේයින් ඒ ඊට ගැළපෙන පරිදි සමාධිය විස්තර කළ යුතු වන්නේ කුසල් සිතෙහි ඇතිවන්නා වූ සමාධිය කියන ඒ තේරුම දැක්වීම සඳහායි. එහෙම නැත්නම් සමාධිය කියන මේ අරමුණක ගත හැකි ආකාර කොයිතරම් තිබුණත් එහි යම් එක ආකාරයක පිහිටන ස්වභාවයට තමයි ඒකග්ගතා කියන නම දුන්නේ. බුදුරජාණන් වහන්සේ ඒකග්ගතා කියන එකෙන් වදාරා තිබෙන්නේ එයයි. ඒ ධර්මය ඒකග්ගතා කියන මේ මෙය চৈতසිකයක් හැටියට අපි අභිධර්මයේදී ඉගෙන ගන්නවා. පස්ස වේදනා අඤ්ඤා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන চৈতසික හතක් දැක්වෙනවා හැම සිතකම එකාකාරවම යෙදෙන চৈতසික හතක් ඇතිය. ඒ නිසා ඒවාට කියනවා සබ්බ චිත්ත සාධාරණ চৈতසිකයි. සියලු සිත්වලම යෙදෙන ඒ සියල්ලටම සාධාරණ වූ চৈতසික හතේ කියන තේරුම. සබ්බ චිත්ත සාධාරණ চৈতසික එයින් එකක් තමයි ඒකග්ගතාවය. ඒ ඒකග්ගතාව තමාගෙන තිරෙන්නේ මේ විග්‍රහයන් කුසල චිත්තේ ඒකග්ගතා සමාධි. කුසල් සිතෙහි ලැබෙන ඒකාග්‍රතාව සමාධිය නම් වේ. එනම් ඒ ඒකාග්‍රතාව කුසල් සිතෙහි පමණක් නොවේ. වෙන සිත්වලත් අනිත් සිත්වලත් ලැබෙන බව ඒඳ කියනවා. එහෙම නැත්නම් කුසල චිත්ත ඒකග්ගතා සමාධිය කියලා වෙන්කොට දැක්වීමක් අවශ්‍ය වන්නේ නැහැ. අනිත් සිත්වලත් කුසල් සිත් හැර තව සිත් තිබෙනවා ಜಾති තුනක්. අකුසල් සිත්, විපාක සිත්, ක්‍රියා සිත්. සිත්වල ಜಾති හතරක් වෙනවා. කුසල් අකුසල් විපාක ක්‍රියා කියලා. එයින් කුසල් සිතේ යෙදෙන ඒකාග්‍රතාව සමාධියේ කියන මේ විස්තරය ගත්තම නැත්නම් ඒ විග්‍රහයට අනුව කුසල් සිතේ යෙදෙන ඒකාග්‍රතාව අයින් කළාම තව ඒකාග්‍රතාව යෙදෙන සිත් තමා අකුසල් සිත් විපාක සිත් ක්‍රියාසිත. ඒ කුසල් සිතේ යෙදෙන ඒකාග්‍රතාව සමාධිවන්නේ මේ සීල සමාධි ප්‍රඥා කියන තුන දැක්වීමේදී සමාධිය විස්තර කළ යුතු වන්නේ ඒ ලෙස බැලීම. එහෙම නැත්නම් අකුසල් සිතෙහිද සමාධියක් තිබෙනවා. අකුසල් සිතෙහි සමාධියක් වෙනවා විපාක ක්‍රියා කියන ඒ සිත්වලත් සමාධියක් තිබෙනවා ඒ සමාධියේ කියන ඒ ස්වභාවය නැත්නම් සමාධිය කියන්නේ යම් අරමුණක පිහිටන බව පිහිටන ස්වභාවය සම්මා ආධාන හි සමාධි මනාකොට පිහිටන බව කියන එකෙන් තමයි මේ සමාධි කියන එක මේ විග්‍රහයට අනුව සමාධි කියන වචනේ හැදෙන්නේ. එතකොට අරමුණක පිහිටන බව. දැන් <clears throat> සමාධියට විරුද්ධ ස්වභාවයක් ධර්මයෙන්ම දක්වනවා නම් එය දැක්විය යුතු වන්නේ අකුසල් සිත් වල යෙදෙන උද්ධච්චය කියන මේ চৈতසිකය. උද්ධච්චය කියන්නේ මුසම්සුන් බව. නොසන්සුන් බව, කැළඹිලි බව. එය අකුසල් සිතේ සිත් අකුසල් සිත් සියල්ලෙහිම යෙදෙන ස්වභාවයක්. අකුසල් සිත් හැම එකකම යෙදෙන ස්වභාවයක් උද්ධච්චය. ඒකේ තියෙන කලබලයක්. එහෙත් ඒ උද්ධච්චයෙන් යුක්ත වූ අකුසල් සිතේ වත් ඒකබ්බතා කියන මේ ධර්මයක් පිළිෙනවා. එහෙම නැත්නම් ඒ අරමුණගෙන සිතක් පහළවන්නට බෑ. ඒ අරමුණෙහි එක් ආකාරයක පිහිටන බවයි කියන මේ ඒකාග්‍රතාව ඒ සිත්වල යෙදෙන්නේ නැත්නම් ඒ අරමුණ ගැනීමක් කරන්නට බෑ. ඒ නිසා හැම සිතකම යෙදෙන චෛතසිකයක් ඒ ඒකාග්‍රතාව දක්වන. ඒ අපට කතා කිරීමට තිබෙන්නේ සම්මා සමාධිය ගැන. ඒකට ඒකාග්‍රතාව ගැන තමා කතා කරන්නට තිබෙන්නේ. නමුත් ඒ හැම ඒකාග්‍රතාවම සම්මා සමාධි කියන මේට ඇතුළත් වන්නේ නැහැ. ඒ සම්මා සමාධි වශයෙන් කියවෙන ඒකාග්‍රතාව නම් විශේෂයෙන්ම කුසල් සිතෙහි යෙදෙන ඒකාග්‍රතාව එහෙම ඒ වගේම ඒ කුසලයන්ගේ විපාක වශයෙන් ලැබෙන සිත්වල එන ඒකාග්‍රතාව තව රහතන් වහන්සේට ලැබෙන ක්‍රියාසිත පිළිනවා. ඒ ක්‍රියාසිත වල ලැබෙන ඒකාග්‍රතාව ඒවත් සම්මා සමාධි කියන මේ වචනයට ඇතුළත් කොට දක්වන්නට පුළුවන්. ඒ ප්‍රධාන ප්‍රධානත්වය ලැබෙන්නේ මොනවටද? මොන ඒකාග්‍රතාවටද? කුසල් සිතෙහි යෙදෙන ඒකාග්‍රතාව. ඇයි එහෙම කියන්නේ? කියන එක බලන්න. කුසල් සිතෙහි යෙදෙන ඒකාග්‍රතාව සම්මා සමාධියයි. යන්නට ඇති හේතුව කවරේද? අප දන්නවා කුසල් කියන්නේ මොනවාටද කියලා. කුසල් වලින් කෙරෙන්නේ කුමක්ද කියන එක අප මීට කලින් මේ පින්තුනට කියා දුන්නා. කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන් කීති කුසලා කියන ඒ නිර්වචන වශයෙන් ගත් කල ඒ ලාමක වූ අකුසල ධර්මයන්, ක්ලේශ ධර්මයන්, සොලවන, කම්පා කරන, විනාශ කරන ධර්මවලට කුසල් වෙයි කියන්නේ. ඒක කුසල් කියන යම් ධර්ම වෙත්නම් ඒ ධර්මයන්ගෙන් කරන ක්‍රියාව කෘත්‍යය වැඩේ නම් අකුසල ධර්මයන් දුරු කිරීමයි. අකුසල ධර්ම දුරු කිරීමයි කුසල් වලින් කෙරෙන වැඩ. කුසල ධර්මයන් කියන කෙරෙන වැඩ. ඒ අකුසල ධර්ම දුරු කිරීමද කුසල් සිතෙන් තුන් විදිහකටයි සිදුවන්නේ. හැම කුසල් සිතකටම එකාකාර වූ අකුසල් දුරු කිරීමේ ශක්තියක් නැහැ. සමහර කුසල් සිත්වල ශක්තිය තිබෙන්නේ අකුසල ධර්මයන් తాවකාලිකව ඒ කුසල් සිත පවතින තෙක් දුරු කොට තැබීමේ ශක්තිය පමණයි. තවත් කුසල් වලට කුසල ධර්ම කොටසකට ශක්තියක් තිබෙනවා. ඒ උපදවා ගනු ලැබූ ඒ ශක්තිය නැත්නම් ධ්‍යාන ශක්තිය නොපිරියන තාක් කල් අකුසල ධර්මයන් දුරුකොට තැබීමට ශක්තියක්. එකම කුසල වර්ගයකට පමණයි අකුසල ධර්මයන් නැවත කවදාවත් නූපදන ආකාරයෙන් දුරු කිරීමේ පහ කිරීමේ ශක්තිය ඇත්තේ. අන්න ඒ කුසලයන්ගෙන් කෙරෙන ඒ විවිධ වූ ප්‍රහාම දැක්වීම සඳහා තමා තදංග පහාන විස්තම්භන පහාන සමුච්ඡේද පහාන කියන ප්‍රහාන තුනක් පිළිබඳව කියදේ. තදංග පහාන කියන්නේ ඒ කුසල් සිතය පවතින තාක්කල් අකුසල ධර්ම දුරුකොට දුරු කිරීම. එය දැන් මේ අවස්ථාවේදී මේ පිටුතුන්ගේ සිත් සතන් තුළ උපදනා වූ කුසල් සිත කර්ම කොටගෙන අකුසල ධර්ම දුරු කර තැබීමෙන් පැහැදිලි කරගන්නට පුළුවන්. විස්තම්භන පහාන කියන්නේ මේ විදිහේම අවස්ථාවක් නෙවෙයි මේක වඩා දියුණු අවස්ථාවක් වන ධ්‍යානයක් උපදවාගෙන ඒ ධ්‍යානයෙන් නොපිරිහි සිටින තාක්කල් ඒ ධ්‍යානයෙන් යටපත් කළ ක්ලේශ ධර්ම උපදින්නේ නැහැ. ඒවා දුරු වී පවතින. ඒබඳු ප්‍රහාණයකට, ඒබඳු දුරු කිරීමකට තමා විස්කම්භන පහාම කියන්නේ. ඒ දෙකම හැමදාටම හරියන ප්‍රහාණයක් නෙවෙයි. ඒ නිසා ඒ දෙකම తాවකාලික ප්‍රහාණ. කුසල් සිත නැති අවස්ථාවලදී මේ දුර්කල අකුසල ධර්ම උපදින්නට පුළුවන්. ඒ වගේම ධ්‍යාන ශක්තිය පිරිහුණොත් අර යටපත් කළ ක්ලේශ ධර්ම නැවත උපදිනවා. ඒ නිසා ඒ සදංගප්පහාන විස්කම්බනප්පහාන කියන මේ දෙකෙන්ම කරන ඒ ප්‍රහාණය తాවකාලිකයි කියන්නේ. එමත් නිසාද අකුසල ධර්ම ඉපදීමට යම් ශක්තියක් තිබේ නම් ඒ ශක්තිය තදංග විස්කම්බන කියන ඒ දෙවදෑරුම් ප්‍රහාණයන්ගෙන් දුරු නොකරන කියන ඒ නිසා අකුසල් ඉදීමේ ශක්තිය අප තුළ අප්‍රහීන වශයෙන් පවතී. ඒ පවත්නා වූ අකුසල ශක්තියට තමයි අනුසය කියන නම. බුදුරජාණන් වහන්සේ වදාළා. අනුසය අනුසයන්ති අනුසයා කියලා එය විග්‍රහ කරනවා අපේ సంతానගතව හරියට නිදා සිටින සර්පයෙකු වගේ නිදා සිටින කුටියක වගේ අවස්ථාවක් පැමිණි කල නැගී සිටීමේ ශක්තියක් පිළින ඒ අකුසල ශක්තියටයි අන්තය කියන්නේ. ඒක පැහැදිලි කිරීමට කාරණයක් දක්වනවා නම් අප මෙහි බොහොම සම්සුන්ව, සාවධානව සමාධියක් ඇති සිතකින් යුතුව මේ කියනු ලබන දෙයට කන් යොමු කරගෙන සිටිනවා. ඒ දේ අසමින් ඒ කියවෙන කරුණු සිතට ගනිමින් චිත්ත සමාධියක්ද උපදවාගෙන මෙහි මේක සිත් යොමු කරගෙන සිටින අවස්ථාව මෙය. අප කරන මේ ක්‍රියාවට බාධාවක් වන පරිදි මේ අහල පහලකින් මහත් ഘോഷාවක් හේම නැගුණොත් එහෙම නැත්නම් ඒ විදිහේ යම්කිසි කරදරයක් සිදු වුණොත් මොකද වන්නේ? එවිට මේ තිබෙන සම්සුන් කම බොහෝ දෙනෙකුන් තුල නැතිව ගොස් මේ අලුත් අරමුණ නිසා ඇතිවන ක්‍රෝධාදියට ඉඩක් ලැබෙන්නට පුළුවන්. අපි මේන හොඳ වැඩක් කරමින් සිටින මේ අවස්ථාවේදී මේ කරදරයක් ඇති වුණයි කියලා ඒ ගැන අමනාපයක්, නොමනාපයක්, තරහාවක්, ක්‍රෝධයක් ඒ ඉබඳු කරදරයක් කරනවායි කියන අය කෙරෙහි තරහාවක් එහෙම ඇති වෙන්නට ඉඩ තිබෙනවා. එහෙම ඇතිවන්නේ මක් නිසාද? ඒ තරහාව ඇතිවීමේ ශක්තිය අප තුල තිබෙන බැරි. අප ඒක නැති කරලා නැහැ. දැන් මේ වෙලාවේ අපි ඒ තරහාව උපදවාගෙන නොසිටියත් තරහව ඇතිවීමේ ශක්තිය අප තුල අප්‍රහීන වශයෙන් නැති නොකිරීම වශයෙන් පවතී. අන්න ඒ බඳු ශක්තියට තමා කියන්නේ අංශය. අවස්ථාවක් පැමිණි කල සුදුසු කරුණු ඉදිරිපත් වූ කල නැග එන්නට පුළුවන් යම් ශක්තියක් අප තුල තිබෙනවා. ඒකටයි අංශය කියන්නේ. අන්න ඒ අනුසය තිබෙන තාක්කල් අපි අකුසලයන්ගෙන් මිදුනේ නැහැ. ක්ලේශයන්ගෙන් මිදුනේ නැහැ. බුද්ධ ආගමේ උගන්වන ප්‍රධාන කාරණය තමයි එහෙම නැත්නම් බුද්ධ ආගම පිළිගැනීමෙන් ඒ අනුව පිළිපැදීමෙන් අප කවුරුත් බලාපොරොත්තු වන ඒ නිවන සාක්ෂාත් කර ගැනීමට හැකිවන්නේ මේ අනුසය වශයෙන් පවත්නා වූ ඒ ක්ලේශ ශක්තිය අපගේ සංස්ථානෙන් මුලිනුපුටා දැමීම කල. ඒ මුලිනුපුටා දැමීම කෙනෙකුට එකවර සිදු කළ හැක්කක් නෙවෙයි. එය ක්‍රමයෙන් කළ යුතු පිළිවෙල. ඒ නිසා පළමු කොට ක්ලේශයන්ට ඒ ක්ලේශ ශක්තිය මර්ධනය කරන්නට ඕනේ. ඒ මර්ධනය කිරීම වෙන කිසිවකින් නෙවෙයි කළ හැකිව තිබෙන්නේ කුසලයන්ගෙන්ම පමණයි. ඒ නිසා පුළුවන් තරම් කුසල් සිත් උපදවා ගන්නට ඕනේ. එතකොට අකුසලයන්ට ඉඩක් ලැබෙන්නේ නැහැ. හැකිනම් ධ්‍යාන උපදවා ගන්නට ඕන. එතකොට ඒ අකුසල ධර්මයන්ගෙන් වෙන පීඩාව කලකට ඒ ධ්‍යාන ශක්තිය තිබෙන තුරු දුරු කොට පවත්වත හැකියි. හැබැයි ඒ කොයි එක එහෙම වුණත් Taman භාවනාවකින් උපදවා ගන්නා මාර්ග ඵලයකට නොපෙනුනොත් ඒ ක්ලේශ ධර්ම අතුරෙන් කිසිවක් මුලින්ම ගලවා දැමීම කළ හැකි වන්නේ නැහැ. ඒ නිසා තමයි මේ මාර්ග කුසලින් මාර්ග කුසලයන්ගෙන් ලෝකෝත්තර කුසලයන්ගෙන් කෙරෙන ප්‍රහාණය සමුච්ඡේද පහාන කියන නමින් දක්වන්නේ. සමුච්ඡේද පහාන කියන්නේ එහෙම පිටින්ම සිඳ දමනවා. කවදා ඉතිරි වෙන්නේ නැති වෙන්නටම සිඳින එක. සමුච්ඡේදය ඉවත් කරන. අන්න ඒකයි සමුච්ඡේද පහාන කියන්නේ. ඒ සමුච්ඡේද ප්‍රහාණය සිදු කරන සිත් පිළින්නේ හතරයි. සෝතාපට්ටි මග්ගචිත්ත, සකදාගාමි මග්ගචිත්ත, අනාගාමි මග්ගචිත්ත, අරහත් මග්ගචිත්ත කියන මේ නම් හතරින් ඒ කුසල් සිත් හතර දක්වන්නේ. ඒවා කුසල්. මම මේක කලිනුත් මේ පින්නතුනට කුසල් පිළිබඳව කතා කරද්දී කීවා කුසල් කියන මේ වචනයෙන් කියවෙන්නේ අකුසලයන් දුරු කිරීම නම් නැත්නම් අකුසලයන් දුරු කිරීමේ ධර්ම දැක්වීමට නම් ඒ කුසල පදයට ඊටාම උචිත නැත්නම් ඒ කුසල පදයේ කෙරෙන විග්‍රහයට කුසලයෙන් කෙරෙන ක්‍රියාව අනුව සලකන විට කුසල් කියන නම උදත් පිරිස ඉන්න සුදුසු වන්නේ ලෝකෝත්තර කුසලයන් කෙරෙහි. ඒ මක්නිසාද ලෝකෝත්තර කුසලයකින් ප්‍රහාණය කරන ලද අකුසල ධර්මය නැවත කවදාවත් උපදින්නේ නැහැ. ඒ නිසා ඊටාම ඒ කුසල් කියන පදයට ඊටාම ගැළපෙන තමා ලෝකෝත්තර කුසල්. ඒ කියන්නේ නේ අනිත්‍ය කුසල් නෙවෙයි කියලා. ඒනි කරන්නේ ඒ ඒ ශක්තිය ඒ සිත්වල තිබෙන ඒ කුසල ශක්තිය නිසා අකුසල් දුරු කිරීමේ ශක්තිය නිසා අකුසලයන් දුරු කරනවා. හැබැයි ඒවා අකුසල් දුරු කිරීමට ඒවාට තිබෙන ශක්තිය අර සෝවාන් ආදී මාර්ග කුසලයට තිබෙන ශක්තිය බඳ ශක්තියක් නෙවෙයි. ඒ නිසා ඒ දුරු කරන අකුසල ධර්ම නැවත උපදින්නට පුළුවන්. ඒ මොකද මේ මුලින් උපුටා ගැනීම ඒ සිත් වලින් කළ හැකි කළ නොහැකි දෙයක්. ඒ සිත් වලින් මේ මුලින් උපුටා ගැනීම කරන්නට බෑ. ඒ මුලින් උපුටා ගැනීම තමයි සම්පේදක් පහාමිය. දැන් ඒ සමුච්ඡේද ප්‍රහාණය නොකරන ලද කෙලෙස් ඇති යම් කෙනෙකු වේනා. ඒ තැනැත්තා එහෙම පිටින්ම දුකින් නිදහස් වුණු කෙනෙක් නම් නොවේ. සමුච්ඡේද පහාණය කියන එක සම්පූර්ණ නොකළ කෙනෙක් වුණොත් ඒ තැනැත්තා එහෙම පිටින්ම දුකින් නිදහස් වූ කෙනෙක් නෙවේ. ඒ කියන්නේ නැවත උපදින. නැවත උපදින. ඒ නිසා තමයි ඒ නැවත ඉපදීමට හේතු වන ධර්ම අතර අප දන්නවා තණ්හාව ප්‍රධානයි. දැන් නැවත උපදිනවයි කියන එකම තමයි දුක් දුකට නැවත නැවත දුක් විඳිනවයි කියන්නේ. දැන් දුක්ඛා ජාති තුනක් පුලන් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ නැවත නැවත ඉපදීම දුකකි. නැවත නැවත ඉපදීම දුකකි. ඒකට නැවත නැවත ඉදීමට හේතු වන කරුණු අතර ප්‍රධාන කාරණය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ සංහාවයි ඒක හේතු. යායන් සංහා පූර්ණෝ භවිකා මන්දිරාග සහගතා తත්‍ර తත්‍රාభిනන්දිනී සේයතිදං කාම සංහා භව සංහා විභව සංහා කියන මේ පාඨයෙන් බුදුරජාණන් වහන්සේ ඒ දුක ඇතිවීමේ හේතුව දුක ලබා දෙවන හේතුව දුක්ඛ සමුදයාරිය සත්‍යය යන්නේ සමුදයාරින්නේ සංහාවයි දේශනා කොට වදාළා. අනේ සංහාව දිනම මහන්සේ දක්වා තිබෙනවා යථාපි මූලයේ අනුපද්දවේ බවදේ සුනෝපි රුක්ඛෝ පුනරේව රුහති උගං සංහානිකේ අනුහතේ නිබ්බත්ති දුක්ඛ විදං තුනක් තුනක් යන්නේ යථාපි මූලයේ අනුපද්දවේ ධෛර්යයේ දසක මුල දැඩිව තිබියදී මුලට කිසිදු උපද්‍රවයක් වෙලා නැහැ එහෙම අනුපද්ෘත මුලක් දැඩිව තිබියදී දස සිඟ දැනුවත් දස කපා දැනුවත් අන්න හොඳට තිබෙන ඒ කියන්නේ මොකද වන්නේ ඒ ගස නැවත ඉලවන්න ඒකයි යථාපි නීලේ අනුපද්ද වේ දල්වේ තුන්නා පිරික්කෝ පුනරේව රූහති පුනරේව රූහති කියන්නේ නැවතද ඒ අතුපතරලා එය වැඩෙන ඒවන් සංහාංකයේ අනුහති එසේම සංහාව නැමැති අංශය අපි කියන්නේ අංශයක් දැන් අංශය කියන්නේ ඒ ක්ලේශ ශක්තිය අප්‍රහීන වශයෙන් පවත්නා ක්ලේශ ශක්තිය ඒ සංහාව නම් වූ අප්‍රහීන ක්ලේශ ශක්තිය යමක තුල තිබේ නම් ඒ නැති මොකද පවතිනම් ඒ වන්නේ සංහාමිකයේ අනුහතේ නිබ්බත්ති දුක්ඛ විදං තුනක් නම් නිබ්බත්ති දුක්ඛ නිදං ඉදං දුක්ඛං නිබ්බත්ති පුනක් පුනං එනත්නම් ඉදං දුක්ඛං පුනක් පුනං නිබ්බත්ති මේ දුක ඉදං දුක්ඛං කියේ මේ දුක මොන දුකද මේ පංචස්කන්ධ දුක්ඛය පුනක් පුනං නැවත නැවත නිබ්බත්ති ඇතිවේ පහළ වේ එතකොට මේ පංචස්කන්ධ දුක්ඛය නැවත නැවත පහළ වෙනවා නැවත නැවත පහළවන්නේ කුමක් නිසාද? ඒ පංචස්කන්ධ දුක්ඛය ලබා දෙවන හේතුව වෙන සංහාව අප්‍රහීන වශයෙන් පවත්නා හේතු. ඒ නිසා සංහාව මුලිනු කුටා දැමිය යුතුව තිබේ. ඒ සංහාව මුලිනු කුටා දැමිය යුතු මාර්ගය දේශනා කොට වදාරන බුදුරජාණන් වහන්සේ වඩාලේ කොහොමද ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා අරිය සත්‍යං මහණෙනි ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවෙන් කියන දුකෙන් දුක නිරුද්ධ කිරීම දුරු කිරීම සම්දහා වූ ප්‍රතිපදාව නම් මේය අය මේවා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි නම් වශයෙන් සඳහන් කරනවා නම් සියසිදාං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි එහෙම වදාරලා උන්වහන්සේ ඒ ආර්ය ප්‍රතිපදාව නැත්නම් සම්මා දිට්ඨි ආදී කොට ඇති සම්මා සමාධි අවසන් කොට ඇති ඒ අංග අතකින් යුක්ත වූ ප්‍රතිපදාව පිළිබඳව අප විසින් කළ යුතුය ඇත්තේ කුමක්දයි කියන එක කවුරුන් විසින් හෝ කළ යුතුය ඇත්තේ කුමක්දයි කියන එක උන්වහන්සේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේදීම දේශනා කොට වදාළ බව මේ පිළිතුන් දන්නවා සංඛෝපනිදං දුක්ඛ නිරෝධගාමී පටිපදා අරිය සත්‍යං භාවයේ සබ්බන්ති කුත් මේ භික්කවේ උද්දේ අනන්තේසු ධම්මේසු චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි යන්නේ ඒ ආර්ය ස්ථානික මාර්ගය පිළිබඳව අප විසින් කළ යුතු ඇත්තේ කුමක්දයි කියන එක උන්වහන්සේ දේශනා කර වදාළා. භාවයේ සබ්බන් භාවයේ සබ්බන් කියන්නේ වැඩි එතකොට ඒ අංග අටකින් යුක්ත වූ මාර්ගය වැඩි යුතු හැටියටයි බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙමනම් අද අප කතා කරන මේ සම්මා සමාධි නාමයෙන් දැක්වෙන ඒ අන්දේද වැඩි යුතු එක. වැඩි යුතු කියන්නේ දියුණු කළ යුතුයි. දියුණු කරන්නට ඕන. එක විදිහකින් සැලකන විට කෙනෙකුට භාවනා කර්මය අමාරු දෙයක්ව පවත්නේම මේ සමාධිය දියුණු කර ගැනීමට තිබෙන අමාරුව. භාවනාව සමත භාවනාවක් වේවා. එහෙම නැත්නම් විදර්ශනා භාවනාව වේවා. ඒ සමත විදර්ශනා කියන මේ දෙවදෑරුම් භාවනා වලින් ප්‍රධාන වශයෙන් කෙරෙන නැත්නම් මූලික වශයෙන් කෙරෙන මුලින්ම සිදුවේ යුතු දේ තමයි මේ සමාධියට ප්‍රතිවිරුද්ධ ධර්මයන් දුරුකුට සමාධිය දිනු කිරීම. මේ විදර්ශනා කරන පින්නතුන් වත් තවත් ගතවිලා ඇති, තෙලිලා ඇති, දැකලා ඇති. ඒ විදර්ශනාවේ දියුණුව ලබා ගැනීම කොහොමදවත් සිදු කරගන්නට බැරි බව සිත සමාධිමත් වනසු. ඒ නිසා තමයි ඒ භාවනාවේ මුල් හරිය ගතවන්නේද සමාධිය දිනු කර ගැනීම සඳහා. නැවත නැවත ඉදිරිපත් වන ක්ලේශ ධර්ම මෙනෙහි කොට දුරු කරගෙන ඒ සමාධිය දිනු කිරීම තමයි මුලින් සිදුවන කෘත්‍යය. මුලින් සිදුවන වැඩ කොට. සමාධිය දිනු වුණාට පස්සේ විදර්ශනාව එතරම්ම අමාරු දෙයක් වන්නේ නැහැ. පහසු දෙයක්. ඒ නිසා සමාධිය කියන එක තාම වැඩගත් කරනවා. මේ ධර්මයන් දියුණු කර ගැනීමෙහිලා සිදු කරන නැත්නම් ගන්නා බව තේරුම් ගත යුතුයි. ඒ සමාධිය බුදුරජාණන් වහන්සේ උදත් පිරිසෙන් වදාරා සිටින්නේ ප්‍රථම ධ්‍යාන සමාධිය, ဒုတိ ය ධ්‍යාන සමාධිය, තෘතීය ධ්‍යාන සමාධිය, චතුර්ථ ධ්‍යාන සමාධිය වශයෙන් එහෙම වදාරා සිටිනවා. විවිච්ඡේද කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං තීතිසුඛං පතමඥානං උපසම්පජ්ජ විහරති ඔය ආදි වශයෙන් ඒ ප්‍රථම ධානාදී ධානයන්ගේ වශයෙන් ඒ සමාධිය විස්තර කර පිළිගන්න. ඒ සමාධිය උසස්ම තත්වයෙන් දැක්වීමට නම් එහෙමයි කළ යුතු වෙන්නේ. ඒ සමාධිය කියන ඒ චිත්ත tattwය සිතේ එකඟ බව විශේෂම අන්දමින් දැක්වීම ධානයන්ගේ මාර්ගයෙන් පෙන්වන්නට පිළිදැයි. ධානයන්ගේ වශයෙන් දැක්විය යුතු පිළිදැයි. නමුත් ඒ අනිත් කෙනෙකුට ධාන උපදවා නුගත් කෙනෙකුට සමාධියක් නැtei කියන එකෙන් කියවෙනවද? එහෙම කියෙන්නේ නැහැ. සමාධිය පිළිබඳ අවස්ථාවක් තිබෙනවා. කීපයක්. පරිකර්ම සමාධිය, උපචාර සමාධි, අත්තනා සමාධිය කියලා සමාධිය තුනකට බෙදා දක්වන අවස්ථා දෙකක්. පරිකර්ම සමාධිය කියන්නේ යම් කිසි භාවනාව කර්මයක් සිදු කිරීමේදී මුලින්ම ඇතිවන්නා වූ සමාධිය. එහෙම සමාධියක් නැතුව කෙනෙකුට භාවනාවක් කරන්නටත් බෑ. දැන් මේ තුන්තුන්ට මේ මේ මා කියා දෙන දේ අසාගෙන ඒ කියාදෙන දේ තේරුම් ගැනීම කොහොමදවත් කරන්නට බෑ මේක නතු කරගත් සිතෙහි යෙදෙන සමාධියකුත් නැත්නම් එහෙම සමාධියක් ඇති කර නොගත්තේ නම් කියාදෙන දේ තේරුම් ගන්නට අසා ගන්නට හිතට ගන්නට විදිහක් ලැබෙන්නේ නැහැ සිතේ වික්ෂේපයක් නම් පවතින්නේ සමාධියට ප්‍රතිවිරුද්ධ වෙන වෙන දේවල් පිළිබඳව හිත හිතා ඉන්නවා මිසක ඒ දේ පිළිබඳව සමාධියක් සමහර විටක ඇතිවෙත් මිසක මේක මේ අරමුණු කරමින් උපදනා වූ චිත්ත සමාධියක් උපදින්නේ නැහැ. ඒ නිසා කියාගෙන දේ තීරුම් ගන්නට බැරි වෙනවා. ඒ ඊට වඩා උසස් සමාධියක් තමයි භාවනාවකදී ලැබෙන සමාධිය. ඒකට කියන්නේ පරිකර්ම සමාධිය මුලින්ම ඇතිවන්නේ. පරිකර්ම කියන්නේ ඒ සමාධිය සකස් කරන ඒ සමාධිය පරිගස්ස ගන්නා අවස්ථාව පරිකර්ම සමාන. එතකොට මේ Taman කරන්නේ යම් භාවනාවක් නම් ඒ භාවනාවේ සකස් වන්නේද මේ සමාන බියේ වැඩි. උපචාර සමාධි. ඒක නීවරණ විස්තම්භණය වූ අවස්ථාව තමයි උපචාර සමාධිය. අත්තමා සමාධිය කියන්නේ ඒ එකිනෙක නීවරණයකට ප්‍රතිවිරුද්ධ විතක්ක විචාර ඊති සුඛ ඒකග්ගතා කියන අංග පහෙන් යුක්ත ධ්‍යානයේ ලැබෙන අවස්ථාව. ඒ අංග සාධු භාවය කියන්නේ අංග පහළ වෙන අවස්ථාව. ඒක සිත තමයි පහළවන්නේ විතක්ක ਵਿਚාරාදී දෙවස්යෙන් ලැබෙන ඒ අංග පහෙන් යුක්ත වූ අනිකුත් চৈতසිකත් සමග පහළ වෙන සිත. ඒකට කියනවා ධ්‍යාන සිතේ කියලා. අන්න ඒ අවස්ථාව තමයි අප්පනා සමාධිය කියන්නේ. අර්පණා සමාධිය කියන්නේ අවස්ථාව. මෙහෙම පරිකර්ම උපචාර අක්ෂනාක්‍ය අවස්ථා තුනක් සමාධිය පිළිබඳව එක ඉදිරියකට දක්වනවා හැම තිස්සේම අපට සමාධියක් තිබෙනවා සිතේ එකඟ බවක් තිබෙනවා ඒ ඒ සිතේ එකඟ බවක් කියලා එතන කියන්නේ හැම සිතකම ලැබෙන ඒකාග්‍රතාව එතකොට ඒක කුසල් සිතෙත් ලැබෙනවා අකුසල් සිතෙත් ලැබෙනවා මේ විපාක පිටස් ලැබෙනවා ක්‍රියා පිටස් ලැබෙනවා. නමුත් මේ හැම එකග්ගතාවක්ම මේ අප බලාපොරොත්තු වන ಗುಣධර්ම දියුණු කර ගැනීමට ඉවහල් වන එකග්ගතාවක් නෙවෙයි. ඒ නිසා ඒ හැම එකග්ගතාවක්ම සමා සම්මා සමාධියලා කතා කරන්නේ නැහැ. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ මිච්ඡා සමාධිය කියලා මේක ප්‍රතිවිරුද්ධ ධර්මයක් දේශනා කොට වදාරා තිබෙන්නේ. මිත්‍යා සමාධිය කියන්නේ ඒ සිතක ලැබෙන එකඟ බවක් තමයි. නමුත් ඒක හොඳ එකක්, හරි එකක්, සුදුසු එකක් නෙවෙයි. නුසුදුසු නරක එකක්. දැන් අකුසල් සිතේ ඒක ලැබෙන්නේ. අකුසල් සිතේ ලැබෙන්නේ මිත්‍යා සමාධිය. මෙතන තියෙන දැකලා ඇති, එහෙම නැත්නම් අසලා ඇති සමහරෙක් ඒ ඒ අකුසල ධර්මයන් සිදු කිරීමේදී හරියට ධ්‍යානයකට සමවන් කෙනෙකු වගේ බොහොම තීක්ෂණව කාහටවත් තමා කරන වැරද්ද අපරාධ අසුනවන පරිදි හොඳට සැලසුම් කරලා මහත් වූ එකඟ සිතකින් කරන දෙයක්සේ ඒ ඒ වැරදි ක්‍රියා සිදු කරන අවස්ථා ගැන සිදු කළ අවස්ථා ගැන අපට අසන්නට ලැබී තිබෙනවා. කෙනෙකු සිතතොත් ඒ අවස්ථාවේදී ඔහුගේ සිතෙහි පැවතුනේ බලවත් එකඟ බවක්. ඇත්ත ඒක එකඟ බවක් තමයි. නමුත් ඒක සම්මා සමාධියක් නම් නෙවෙයි. ඒක මිත්‍යා සමාධිය. ඒ එකඟ බව තවත් දෙයකින් තවත් දෙයකින් පහර ලබන එකඟ බවක්. ඒ ඒක ප්‍රතිවිරුද්ධ එක තමයි උද්ධච්චය කියන්නේ. ඒ උද්ධච්චයත් ඒ සිතේ පිළිද. ඒ සිතේ උද්ධච්චයක් පිළිනවා ඒ සිතේ ඒකාග්‍රතාවක් පිළිද. උද්දච්චයේ ඒකග්ගතාවට ප්‍රතිවිරුද්ධ ධර්මයක් වුණත් ඒක තිබෙනවා. එහෙම තිබෙන්නේ තමයි ඒ අරමුණේ එල්බගෙන ඒකිට පවතින්නේ. ඒ සිතුවේ ඒ ඒකග්ගතාවයි උද්දච්චයයි කියන ඕනෝනට ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් එකට ඇති සිතකින් අරමුණ වෙන ඒ අරමුණ පිළිබඳව පිළිකැදීමද සිදු කරන එක උපමාවකින් දක්වනවා නම් කියේතුව තිබෙන්නේ ගැස්සෙන කරත්තයක නැගී යන මිනිසෙකු වගේ. කරත්තයේ ගැස්සෙන විට ඒ නැගී යන මිනිසයාත් ගැස්සෙනවා. එහෙම ගැස්සුනම් ඔහු කරත්තයෙහි පිහිටා සිටින්නේ. අන්න ඒ වගේ චිත්තචෛතසික ධර්ම යම් අරමුණක්ගෙන පහළ වෙනවා නම් ඒ අකුසල් සිත පහළ වෙන අවස්ථාවේදී ඒ චිත්තචෛතසික ධර්මයන් අතර තිරෙන චෛතසික දෙකක් තමයි උද්ධච්චය හා ඒකබ්බතාව. උද්ධච්චය කියන්නේ සලවන සැලෙන ධර්මයක්. කම්පාවන ධර්මයක්. එකඟ බවක් නැති ධර්මයක්, කැළඹෙන ස්වභාවයක්. ඒකබ්බතාවය කියන්නේ එකඟ බවක් ඇති එකක්. මේ දෙක වුණාට විරුද්ධයි විරුද්ධ වුණත් එක සිතක ලැබෙනවා අකුසල් සිතෙහි ලැබෙන. ඒ අකුසල් සිතෙහි ලැබෙන ඒකබ්බතාව බලවත්ම ඒකාග්‍රතාවක් නෙවෙයි කුසල් සිතෙහි යෙදෙන ඒකාග්‍රතාව හා සම කොට සැලකෙන විට. ඒ නිසා කුසල් සිතෙහි යෙදෙන ඒකාග්‍රතාව තමයි සම්මා සමාධිය. අන්න ඒ සම්මා සමාධිය දියුණු කරගත යුතුයි, වඩාගත යුතුයි. කොහොමද ඒක වඩන්නේ? අකුසල් වශයෙන් නැත්නම් අකුසල් වැඩෙන පරිදි සිතන එක වළක්වන්නට ඕන. වළක්වා ගන්නට ඕන. දැන් අප කොයි වේලාවක හෝ සිත සිතායි සිටින්නේ. නොසිතා සිටින කිසිදු අවස්ථාවක් නැහැ. සිත නැති අවස්ථාවක් කාහටවත් නැහැ. සිත නැති නැත්තේ අසන්න සත්‍යෝත්පත්තිය ලැබූ තැනටත් <coughs> නිරෝධ සමාපත්තියට සමවන් තැනැත්තාට ඒ ඒ කාලයන් තුල හිතේ පැවැත්මක් නැහැ. එහෙම නැති හැම එක්කෙනාටම සිත පවතිනවා. සිත පවතින. ඒ සිත පවතින්නේම අරමුණක්ගෙන අරමුණක් නොගෙන සිතේ පැවැත්මක් නැහැ. ඒ සමහර අරමුණු ගෙන පවත්නා සිත් අපට දැනෙන්නේ නැහැ. ඒ නොදැනුණා. දැන් ඒ බඳු පිටක් තමයි අපට ලැබෙන භවාංග සිතේ කියන්නේ. අපේ ප්‍රකෘති සිත. ඒ සිතෙන් ගනු ලබන අරමුණ කවරක් දැයි අපට දැනෙන්නේ නැහැ. අපට ප්‍රකට නැහැ. ඒ නිසා අපි මේ සිත උපදින බවවත් දන්නේ නැහැ. නමුත් ඒ සිත තමයි අපට බහුල වශයෙන් උපදින්නේ. ඒ භවාංග සිත නොමැති නම් අපට තව සිත් උපදින්නටත් විදිහක් නැහැ. ඒ මොකද අපිට තිබෙන මේ චිත්ත පරම්පරාවෙන් උපදනා සිත් තමයි දැන් අපට ලැබෙන්නේ. කොයි වේලාවකවත් සිත් උපදින්නට බෑ. ඒ චිත්ත පරම්පරාව සිඳී ගියොත් ඒ නිසා ඒ චිත්ත පරම්පරාව වශයෙන් ප්‍රධාන වශයෙන්ම පවත්නා ඒ භවාංග සම්පතිය අපට තිබෙනවා. ඒත් එය පවතින බව අපට දැනෙන්නේ නැහැ. වෙනත් අරමුණු වල එල්බගෙන හට ගන්නා වූ සිත් අපට දැනෙනවා. ඒ හොඳ හැටිම දැනෙන්නේ නැහැ. ඒ පිළිබඳව විමසීමක් ඇතිව නොසිටියොත් සිත් උපදින බවවත් තේරුම් ගන්නට බෑ. නමුත් අපට උගන්වනවා ඒ සිත පිළිබඳව බැලිය යුතුයි. ඒ නිසාම සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනාවේ කියලා වෙනම කොටසක් එන්නේ චිත්තේ චිත්තානුපස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විදේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං යමින් බුදුරජාණන් වහන්සේ වදාරා පිළිගන්න. සිත පිළිබඳව බැලියෙන්නේ. සිත ප්‍රමණක් නෙවෙයි බලන්නට ඕන අපේ කය පිළිබඳව බැලියෙන්නේ. ඒ කයයි සිතයි කියන මේ දෙක කොට කොට කොට කරලා පෙන්නනවා සිත ආ චෛතසික නාම වශයෙන් කය කියන තියාගන්න මේ ශරීරයේ රූප වස්තු. ඒ නිසා මේ නාම රූපේ කියලා කියන්නේ ඒ නාම රූපේ කියන්නේ මේ පංචස්කන්ධයක. ඒ පංචස්කන්ධය ගැනම අප බලන්නට ඕන. පංචස්කන්ධය ගැන විමසීමකින් යුතුව සිටින්නට ඕන. එහෙම විමසීමකින් යුතුව සිටින තැනට පංචස්කන්ධෙහි ස්වභාවය දෙනීගෙන යනවා. එකවරටම නෙවෙයි ටිකින් ටික ටිකින් එහෙම තෙලෙන්නට නම් අපට පිළිෙන්නට ඕන මෙන්න මේ සමාධි නාමයෙන් දැක්වෙන සම්මා සමාධිය පිළිෙන්නට ඕන. ඒ අරමුණ පිළිබඳව හරි වැටහීමක් ඇතිවීමට නම් සමාධියෙන් කියන මේ ධර්මයෙන් ඒ අරමුණෙහි පිළිගන්නට ඕන. ඒකයි සමාධියෙන් බලාපොරොත්තු වෙන්නේ. සමාධිමත් නුවණු සිතකින් ඒ අරමුණ පිළිබඳව හරි හැටියට කලකා ගන්නට බෑ. ඒ කියන්නේ අප මේ දක්වන සමාධිය. ඒක හරියට මේ පින්නතුන් මේ දුම්රියෙන් මෙහෙම ගමන් කොට ඇති. බොහෝම වේගයෙන් යන දුම්රිය පිළිනවා. ඔය <clears throat> රුහුණු කුමාරි එහෙම නැත්නම් යාල් දේවි කියන ඒ දුම්රියකට නැග්ගොත් ඒ දුම්රියේ නැග සිටින තනත්තාට බලාගත හැකි අවට තිබෙන දේවල් දුම්රිය මහත් වේගයකින් යන විට තමන්ට ඒවා තිබෙන බවක් මිසක ඒතරම්ම ඒවා පිළිබඳ පැහැදිලි දෙීමක් ඇතිවන්නේ නැහැ. ඒකට හේතුව මේ දුම්රිය බොහොම වේගයෙන් යන්නේ. එන්නේ දුම්රිය යම් කිසි තැනක නවත්වලා තිබෙනවා නම් අපට ඒ අවට තිබෙන සියල්ලක්ම බලා ගන්නට පුළුවන්. මේ සිතද වේගයෙන් යන ධර්මයක්. වේගයෙන් ගමන් කරන ධර්මයක්. වේගයෙන් ගමන් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ දෙපා හරියට දුම්රියේ අර කෝච්චි පෙට්ටි තියෙනවා වගේ. මේකේ කෝච්චි පෙට්ටි වගේ සිත් ගොඩක් තිබෙනවා. ඒ ගොඩම එකවර යනවායි කියලා. එහෙම නෙවෙයි යන්නේ. සිත්වල පැවැත්ම වරකට එක සිතයි කියන්නේ. වර්ෂකේ සිට ඒ සිටද මේ ඒකාග්‍රතාවයේ වශයෙන් ඒ ඒ අරමුණෙහි නැවති නැවති යන්නේ හරියට රෝදයක් දැන් කාර් එහෙම තිබෙන අය දන්නවා කාරේ ඒ පාරේ දුවන විට රෝදය ගමන් කරන රෝදය වේගයෙන් කොයිතරම් වේගයෙන් ගමන් කළත් රෝදෙහි යම් කිසි රෝදෙහි යම් කිසි තැනක් පොළොවේ පිහිට පිහිටා යන්නේ. පොළොවේ හිත පිහිටනවා. පොළොවේ නොපිහිට අහසින් යනවා වගේ යනවා නෙවෙයි මේක. පොළොවේද ගැටි ගැටි යන්නේ. අන්න ඒ වගේ හිත කොයිතරම් වේගවත් ධර්මයක් වුවත් හැම සිතක්ම ඒ සිතින් ගනු ලබන අරමුණෙහි නවතිනවා. ඒ නැවතීම බොහෝම සුළු වේලාවක් තමයි. ඒක එක සිතක කාලයක්. උපාදක තිබංග කියන මේ ක්ෂණත්‍රයෙන් පරිමිත ඒ සිතේ කාලයක් වශයෙන් ඒ නැවැත්ම තිබෙනවා. එහෙම නැවතුණත් එහෙම නොමැවිති ඒ අරමුණ ගන්නට බෑ. සිතෙන් ගනු ලබන ඒ අරමුණ ගැනීමට නම් ඒ අරමුණෙන් ඒ සිතයි සයිතිකයි කියන මේ ධර්ම සමූහයම ඒ චිත්ත කාලය තුල චිත්තක්ෂණය තුල නවත්වන ස්වභාවයක් හැටියට පවස්නා ඒකග්ගතාවද පිළිෙන්නට ඕනේ. නැත්නම් ඒ අරමුණ ගන්නට බෑ. මේ ඒකග්ගතාව නිරන්තරයෙන්ම උපදනා වූ සිද්ද කුසල් සිත් වුණොත් කුසල් සිත් වුණොත් ඒ ඒකාග්‍රතාවද ක්‍රමයෙන් බලවත් වූ එකක් බවට පත් වෙනවා. ඒකාග්‍රතාව පමණක් නෙවෙයි ඒ සිත් වල යෙදෙන අනිකුත් ධර්මත් එක්ක මේක බලවත් ධර්මයක් බවට පත් වෙනවා. අන්න එහෙම බලවත් වූ ඒකාග්‍රතාව ඇති අය තමයි හොඳ චිත්ත සමාධියක් ඇති අයයි කියලා කියන්නේ. ඒ නිසා ඒ අයට අරමුණ පිළිබඳ ඇති තතු දැනගැනීමේ ශක්තියෙන් යුක්ත නුවණද පහළ වෙනවා නුවණට දියුණු වෙනවා. එබැවින් බුදුරජාණන් වහන්සේ වදාළේ සමාහිතෝ යථා භූතං අජානාති සමාහිතෝ කියන්නේ එකඟ වූ සිත් ඇති තැනත්තේ යථා භූතං මේ රූප වේදනා සංඥා සංකාර විඥාන යනුවෙන් දැක්වෙන නාම රූප ධර්මයන් පිළිබඳ වූ යථා භූතං ඇති සතිය පජානාති ඒ නුවණින් දැනගනි පජානාති එතකොට සමාහිත වූ සිතක් ඇති තැනත්තයි ඒ නාම රූප ධර්මයන් පිළිබඳ වූ ඇති සතිය දැනගන්න. අන්න මෙතෙන්දී අප එන්නේ සමාධියේ තිබෙන වැදගත්කම සැලකීම. විදර්ශනා භාවනා කරන තැනට වද ඒ සමාධිය නොමැතිව කොයිම වේලාවකවත් මේ ඒ ඒ නාම රූප ධර්මයන් ප්‍රකට කර ගැනීම හා ඒ ඒ නාම රූප ධර්මයන්ගේ ඇති සැටිය දැන ගැනීම මොනම විදිහකින්වත් කරන්නට බෑ. මක්නිසාද සමාහිත නූසිතක ඒ ඇති සැටිය දැනගන්නා නුවණ නූපදනා බැරි. ඒ නිසා සමාධිය උපදවා ගැනීමට බාධකව තිබෙන ධර්ම කවරේදයි කියාද විදර්ශකයන් තේරුම් ගන්නට ඕන. විදර්ශකයන් පමණක් නෙවෙයි කවරේ. ඒ නිසා සමාධියට උපකාරක ධර්ම බාධක ධර්ම කියන මේවා පිළිබඳව දැනුමක් තිබෙන්නට ඕනේ. මොනවද සමාධියට බාධක ධර්ම? කාමච්ඡන්தோ සමාධිස්ස පරිපංච. නික්ඛම්මං සමාධිස්ස උපකාරය. කාමච්ඡන්දය සමාධියට පරිපංචයක්. පරිපංචයක් කියන්නේ සතුරු ධර්මයක්. කාමච්ඡන්දය මේ පිළිබඳව දන්නවා කාමච්ඡන්දය කියන්නේ මේ පංචකාම වස්තුන් කෙරෙහි සිතේ ඇතිවන ඇදීම ඒකයි කාමච්ඡන්දය කියන්නේ. කොටින් කියනවා ලෝභය. ඒක සමාධියට බාධක ධර්මයක් සමාධියට උවදුරක් පරිපන්ති කියන්නේ උවදුරකට එතකොට සමාධියට උවදුරක් වන කාමච්ඡන්දය උවදුරක් බව දැනගන්න ඕනේ කොහොමද දැනගන්නේ? දැන් භාවනා කරන සිල්වතා තුල කාමච්ඡන්දයක් උපදින්නට බෑ. ඒක නැත්තා ඒ අවස්ථාවේදී සිහියෙන් යුතුව සිටිනවා. දැන් අපි භාවනා කරන විට අපිට ඉගෙන ගන්නවානේ යම් කිසි වේලාවක යම් කිසිවක් අරමුණු කොට ලෝභයක් උපන්නොත් ලෝභයක්ව ලෝභයක් කියලා මෙනෙහි කරන්නට ඒ කියන්නේ එහෙම ලෝභයක් ඒ කියලා මෙනෙහි කරන්නට සිදුවන්නේ ලෝභයක් උපන්නොත්. ඒ ලෝභය උපන්නේ ඇයි? කොහොමද උපදින්නේ? ඒ ලෝභය උපදින අවස්ථාවේදී Taman සිහියෙන් යුතුව නොසිටියෙහි සිහියෙන් යුතුව සිටියානම් ඒ ලෝභය උපදින්නේ නැහැ. ලෝභයට අවස්ථාවක් දෙදෙන්නේම නැහැ. සිහිය කියන මේ ධර්මය අපේ ධර්මයේ ඉගෙනගෙන සිහිය ඒ අවස්ථාවේදී තිබුණා නම් ලෝභය උපදින්නේ නැහැ. ලෝභයට අවස්ථාවක් එන්නේ නැහැ. සිහිය පිළිඳු තුරු. සිහිය කොයි වෙලාවක හෝ නැතිව ගියේ නම් අන්න ඒ අවස්ථාවේදී ලෝභයට, ද්වේෂයට, ඔය ආදී කවර හෝ අකුසල ධර්මයකට ඉඩක් ලැබෙනවා. ඒකට සිහියෙන් යුතුව සිටියදී ලෝභය උපදින්නේ නැහැ. හොඳයි ලෝභය ඇති වුණා. ඒ සිහි නැති අවස්ථාවක. ඒ ලෝභය ලෝභයක් වගේ දකින් දකින්නට ඒ ලෝභය ලෝභයක් යයි මෙනෙහි කරන්නට සිහි කරන්නට නැවතද සිහිය ඕන සිහිය නැත්නම් මොකද වන්නේ ඒ ලෝභය ඇති වූ ඇති වී ලෝභයෙන් කරන්නට තිබෙන ඔක්කොම වැඩ ටික කරගෙන ලෝභය Tamanව අත්හැර යන තුරුම ලෝභයෙන් යුතුව සිටිනවා මිසක ලෝභය ගැන සැලකිල්ලක් දැක්වීමට Tamanට අවස්ථාවක් යෙදෙන්නේ නැහැ මක් නිසාද සිහිය උපදිනු නැත්තම් සිහිය නොඋපදින බැරි ඒ නිසායි මේ සිහියෙන් යුතුව සිටින්නට උගන්වන්නේ. සිහියෙන් යුතුව සිටින තැනැත්තාට අර ලෝභාදී අකුසල ධර්ම ඉදිරිපත් ඇතිවීම එන හිතෙමෙහි ඒවා ක්‍රමයෙන් අඩු වේගෙන යන නිසා ඒ ඒ සමාධියට ප්‍රතිපක්ෂ වූ කාමච්ඡන්දාදී දුරු වී යාමෙන් සමාධියට දියුණු වෙනවා වැඩෙනවා සමාධිමත් හිතක් ඇත්තේ අන්න එහෙම සමාධිමත් සිතක් ඇති වූ කල්හි එහි උපදිනවා අප බලාපොරොත්තු වන අප අපේක්ෂා කරන අප අවශ්‍යම උපදවා ගත යුතුව තිබෙන ප්‍රඥා නාමයෙන් දැක්වෙන නුවණ නුවණ උපදින. අන්නේ නුවණින් තමයි ඇති සැටිය දැනගන්නේ. මොනවද මේ නාම රූප ධර්මයන්ගේ තිබෙන ඇති සැටිය? ඒ ඇති සැටිය නම් ඒවා ඉපද බිඳෙන දෙයක්. ඇති වෙන නැති වෙන ස්වභාවය. ඇති වෙන නැති වෙන දේවලට අප කියන නම කුමක්ද? අනිත්‍ය ධර්ම. ඒවා අනිත්‍යයි. නිට්ටය නම් දිගටම පිරෙන්නට ඕන. එහෙම පිරෙන කිසිදු ධර්මයක් ලෝකෙහි නැහැ. හැම ධර්මයක්ම ඇති වෙනවා නැති ඒ ඇති වෙන නැති වෙන ස්වභාවයන්ටයි අනිත්‍යං කියලා කියන්නේ. ඒ ඇතිවෙන නැතිවෙන ස්වභාවෝ මිස වෙන මොනවාද පංච උපාදානස්කන්ධ කියන මෙහි ඇත්ත. වෙන මොනවාද කියන්නේ? වෙන කිසිවක් නෑ. පංච උපාදානස්කන්ධය කියන්නේ මේ ඇතිවෙන නැතිවෙන ස්වභාවය. ඒ ඇතිවෙන නැතිවෙන ස්වභාවයන් තමා අනිත්‍යං කියන මෙයින් දක්වන්නේ. එතකොට අනිත්‍ය ධර්ම අනිත්‍යං කියන්නේ කුමකටද කියන්නේ? ඒකෝ මේ පංච උපාදාන ස්කන්ධයට. ඒ නිසා විදර්ශකයා ඒ විදර්ශනා ඥානයෙන් දැනගන්නේ කුමක්ද? අනිච්ඡං දුක්ඛං අනාත්තා කියන මේ තුන. අනිච්ඡං කියන්නේ කුමකටද? අනිච්ඡං කි පංචස්කන්ධා. අනිත්‍ය නම් මේ පංච උපාදාන ස්කන්ධයයි. ඒ පංච උපාදාන ස්කන්ධයට ලෝකයා ව්‍යවහාර කරන අප කතා කරන විදිහට නම් මොනවයි කියලාද අපි කියන්නේ මමයි කියලා කියන්නේ මගේ කියලා කියන්නේ ඒවා මමයි කියන්නේ මොනවටද පංච උපාදාන ස්කන්ධයකට එතකොට මේ මමයි කිය පංච උපාදාන ස්කන්ධය පිළිබඳ ඇති සැටියයි අප දැනගත යුතු පිළිදෙන්නේ ඒ ඇති සතිය දැන ගැනීමට බාධක වෙන්නේ පංච උපාදාන ස්කන්ධයන්ගේ ඇති සතිය අපගෙන් වසා තිබෙන මෝහ ආදී අකුසල ධර්ම. ඒ මෝහ ආදී අකුසල ධර්ම මේ කඩතුරාවක් වශයෙන් මේ පංච උපාදාන ස්කන්ධයේ පිළිබඳව ඇති යථා තත්වය වසා තිබෙන තුරු අපට පංච උපාදාන ස්කන්ධය පංච උපාදාන ස්කන්ධයක් වශයෙන් හෝ එහෙම නැත්නම් මේ පංච උපාදාන ස්කන්ධයට ඇතුළත් ධර්ම ඒ ධර්මයන්ගේ ස්වභාව වශයෙන් හෝ දැන ගැනීමට හැකි නුවණ උපදවා ගැනීම කලමුද. ඒ නිසා ක්‍රමයෙන් අප කල යුතු තිබෙන්නේ ඒ නුවණ උපදවා ගැනීම. ඒ නුවණ උපදවා ගැනීමට අවශ්‍යම වමනා කරන ධර්මයේ තමයි සම්මා සමාධි කියන නාමයෙන් දක්වා තිබෙන්නේ. ඒ සමාහිත වූ සිතක ඒ නුවණ උපදනා බැරි. ඒ නිසා සමාධි ප්‍රතිපක්ෂ ධර්මයන් හොයාගෙන ඒවා අප කිව්වා කාමච්ඡන්දය සමාධිස්ස පරිපන්තෝ නික්කම්මං සමාධිස්ස උපකාර කාමච්ඡන්දය සමාධියට යදුරක් නෛෂ්ක්‍රම්‍ය සමාධියට උපකාරයක් ඒ නිසා යදුරක් වූ කාමච්ඡන්දය දුරුකොට උපකාරයක් වන ඒ නෛෂ්ක්‍රම්‍යය දියුණු කරන්නට ඕන. අන්ත ව්‍යාපාදෝ සමාධිස්ස පරිපන්තෝ <clears throat> ව්‍යාපාදය සමාධියට පරිපන්තයි. ව්‍යාපාදය කියන්නේ තරහ. තරහ. ඒ තරහවට ප්‍රතිපක්ෂ වූ ධර්මයේ කුමක්ද? මෛත්‍රිය. මෛත්‍රිය ඒක සමාධියට උපකාරයක්. ඒක වඩන්නට ඕන දියුණු කරන්නට ඕන. ඒක තමයි අව්‍යාපාදෝ කියලා දක්වන්නේ. ව්‍යාපාදෝ සමාධිස්ස පරිපන්තෝ අව්‍යාපාදෝ සමාධිස්ස උපකාරං. ඉතින් අප දන්නවා තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේවා සමාධිය සමාධියට උවදුරක් ඊට ප්‍රතිවිරුද්ධ වූ ධර්ම උපකාරයක්. අන්න ඒ විදිහට ඒව වඩන්න. එතකොට සමාධියට ප්‍රතිවිරුද්ධ ධර්ම ඇති වෙන ඇති වෙන අවස්ථාවලදී ඒ ධර්මය තේරුම්ගෙන ඒ ධර්මයේ ස්වභාවය බලන්නට ඕනේ. ඒකයි තරහාවක් උපන්නම තරහාවක් තරහාවක් කියලා මෙනෙහි කරන්නේ. තරහාවක් කියන එක අපදන්න කවුරුවත් උපදවාගෙන දිගට දියුණු කරගෙන යා යුතු සමාත හිතසුව පිණිස පවත්නා අන්‍යයන්ට හිතසුව පිණිස පවත්නා ධර්මයක් නොවන බව. ඒ නිසා ඒ ධර්මය ධර්මයක් හැටියට මෙනෙහි කොට කිරීම නිසාම ඒ ධර්මය දුරු වී යනවා. දුරු වී යනවා. එහෙම උපදින උපදින අකුසල ධර්මයේ පිළිබඳ දැන ගැනීම දිනුවන්නට දිනුවන්නට ක්‍රමයෙන් අකුසල ධර්මයන්ගේ ඉපදීම නැවතියක්. එහෙම අකුසලයන්ගේ ඉපදීම නැවතීමත් එක්ක නවතින නවතින එකවර සිදුවන්නේ නැහැ. ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු වෙවි අඩු වෙවි යන ඒ අඩු වෙවි අඩු වෙවි යනවා කියන්නේ සමාධි වශයෙන් තමයි දියුණු වෙවි දියුණු වෙවි යනවා කියන්නේ එහෙම ගිහින් ඒ අකුසල ධර්ම දුරු වීකොත් නිරන්තරයෙන් සමාධියේ සිට කුසලෙහි පවතින බවට පත් වෙනවා එහෙම පවතින කාලෙහිදී තමයි කුසල් සිත බලවත් වූ සිතක් ඒ සමාධිය බලවත් වූ සමාධියක් බවට පත්වනවා එහෙම ඇති කරගත්තු තැනත්තාටයි මෙන්න මේ නැවත නැවත අතරක් නැතිව ඉපදෙමින් බිඳමින් ඉපදෙමින් බිඳමින් පවත්නා නාම ධර්ම රූප ධර්ම කියන මේවා පිළිබඳව දැකගත හැකිවන්නේ හරි හැටියට තෙලින්නට පටන් ගන්න. එහෙම ඉපද ඉපද බිඳි බිඳි යන නාම රූප ධර්මයන්ගේ ඇති සතිය ඒ බඳුව එලෙස පෙනෙන්නට පටන් ගන්න විට කවුරුවත් නොකීවට කවුරුවත් පෙන්වා නොදුන්නාට Tamanටම පෙනෙනවා මේ නාම රූපයෝ මොහොතක්වත් එක විදිහකට නොපැවති දිවි දිවි යන ධර්මයෝ නේද කියන එක Tamanටම පෙනෙනවා ඒ තමා තමා ලබන ඒ ධර්මයන් පිළිබඳ වූ අනිත්‍ය දර්ශන අනිත්‍ය දර්ශනය අනිත්‍ය බව දැකීම ඒ අනිත්‍ය වූ කිසිවක් මගේ මමයි කියා අල්ලාගෙන එහි සැපත් ඇත්තේ කියා සලකා ගන්නට මොනම විදිහකටවත් ඉඩක් නැහැ. අපි සැපයි කියා ගන්නට ගත්තට වරදක් නැහැ. ඒ සැපය ස්ථිර එකක් නෑ. ස්ථිරෙන් කිසිදු මේ සංකත ස්වභාවයක් වන සැපයක් ඇත්තේම නැහැ. එහෙම ස්ථිර සැපයක් තිබෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඒක සැපයක්මයි කියා දේශනා කොට වදාළා. එහෙම විඳින සැප අතර ස්ථිරසාර සත්‍ය සැපයක් කියා දැක්විය හැකි කිසිදු සැපක් නැති නිසා තමයි වහන්සේ බදාලේ යම් කිංචි වේදිතං සබ්බම් තම් දුක්ඛත්මිති වදාන යම් තා විඳින් වේනම් ඒ සියලුම විඳින් දුකයි කියා කියමින් මම කියන්නේ කියලා උන්වහන්සේ ප්‍රකාශ. එතකොට අනිත්‍ය වූ දුක් වූ යමක් නම් මෙහි පිරෙන්නේ ඒවා මමේ කියා හෝ මගේ කියා ගැනීමේ ඇති යුක්තිය කවරේ. මම නම් මගේ කැමැත්තේ හැටියට ඒ ඒ දේවල් පවත්වන්නට පුළුවන්කම ඇතිව සිටින්නට ඕන. එහෙම පුළුවන්කමක් අප කාහටවත් නැහැ. ඒ නිසා තමයි අවසවත්තනක් තේන අනත්තා කියලා තමාගේ වශයෙන් නොපවත්නාහි මේ සියල්ලම නාම රූප ධර්ම සමූහයම අනත්යි කියලා වදාරා මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ත්‍රිලක්ෂණය නාම රූප ධර්මයන් පිළිබඳ වූ ඒ ත්‍රිලක්ෂණය තමාගේ සුවිසද නුවණට වැටෙන එහෙම නැත්නම් සුවිසද නුවණින් දැකගත හැකි අවස්ථාවට ඒ නුවණ ප්‍රඥාව පැමිණීමට හේතු භූත වෙන බලවත් වූ ධර්මයක් තමයි සමාධි නාමයෙන් දැක්වෙන මේ සිතේ ඇතිවන එකඟ බව. ඒක හරියට නොපෙනෙන තැනක නොපෙනෙන තැනක අන්ධකාර වූ තැනක තිබෙන යම් කිසි දෙයක් බලා ගැනීම සඳහා ඒ දෙකට යම්කිසි ආලෝකයක් එල්ල කිරීම වගේ. අපි දන්නවා ටෝච් එළිය ඒ එළිය නැති තැනකට ඒ ටෝච් එළිය ඉදිරිපත් කළාම විදුලි පන්දමේ එළිය ඒ කරා යොමු කළාම Tamante කලින් නොපෙනුණු දේ එතන පෙනෙන්නට පටන් ගන්නවා. අන්න ඒ වගේ සමාධිය කියන මේ ධර්මය ඒ අරමුණු කරනු ලබන ඒ ධර්මයන් කරා යොමු කොට යොමු කළ කල්හි ඒ ධර්මයේදී තිබෙන යථා තත්වය නුවණ නැමැති මේ ධර්මයෙන් මනසේ දැක ගන්න දැනගන්න. අන්න එහෙම ස්වභාවයකින් සම්මා සමාධි ඒ බුදුරජාණන් වහන්සේ උදත් පිරිසෙන් දේශනා කොට වදාළේ විතක්ක ਵਿਚාරාදීගේ වශයෙන් දැක්වෙන ධ්‍යාන සමාධියේ වශයෙන්. ඒ සමාධිය පවතිනවා අන්ත සමාධිය කියලා අපට අපි මේ කුසල් උපදවාගෙන භාවනා කරමින් සිටින විට නැවත නැවතත් නැවත නැවතත් ඒ ඒ භාවනාමය සිටේ උපදනා වූ සමාධියට කියනවා කන්ත සමාධිය කියලා. ඒ සමාධියෙන් අපට අර ධානයකින් එහෙම නැත්නම් උපචාර සමාධියෙන් යම් මේ සමාධි ශක්තියක් ඇති කර දෙනවද ඒ ශක්තිය ලබා ඒ සමාධි කනික සමාධියෙන් යුක්ත වූ ප්‍රඥාව සහිත වූ සිතින් අපි ඒ නාම රූප ධර්මයන්ගේ ඇතිසතිය දැනගෙන ඒ නාම රූපයන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ බව ප්‍රකට කරගෙන ඒ ඒ නාම රූප ධර්මයන්ගෙන් එහෙම පිටින්ම විමුක්ත වූ ඒ ඒවායි කිසිදු ඒවා කිසිදු ඒවා ගෑවීමෙත් ඒවායේ කිසිදු පැවැත්මක් නොමැති අසංකත වූ නිත්‍ය වූ සදාකාලික වූ ඒ සැපයයි කියා ඒකාන්ත සැපයයි කියා දක්වන නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට හැකිවන්නේද මේ සම්මා සමාධිය කියන ධර්මයේද උපකාරය ඇති වූ ඒ ආර්ය ශ්‍රාන්ත මාර්ගයේ උපදනා සම්මා දිට්ඨි නාමයෙන් දැක්වෙන ප්‍රඥාවෙන් බව තේරුම්ගෙන ඒ අංග අටකින් යුක්ත වූ ආර්ය මාර්ගය නිරන්තරයෙන්ම පුරුදු කිරීමට වැඩිවීමට දියුණු කිරීමට සිතට ගන්නා මේ නිලමින් අදාපේ කතාවන් පිටින්